ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සීතං උන්හං පටිහන්ති යතෝ වාලමිගානිචේ සිරින්ස පේච මකසේ සිසිරේ ඡාපි වුට්ඨියෝ තතෝ වාතතපේ ගෝරේ සංජාතේ පටිහඤ්ඤති ලේනත්තං ච සුඛත්තං ච ජායිතුං ච විපස්සිතුං විහාර දානං සංගස්සේ අංගං බුද්දේන වන්නිතං තස්මාහි පන්විතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනු විහාරේ කාරයේ රම්මේ පාසයෙත්ත බහුස්සුතේ තේසං අන්නං ච පානං ච වත්ත සේනාසනානිච දබේය උජු භූතේසු විප්පසන්නේන චේතසා ඒතස්ස ධම්මං දේසෙන්ති සම්බ දුක්ඛාපනුදනං යං සෝ ධම්මං ඉදන්හාය පරිනිම්බාති අනාසවෝති අතිගාරු පූජනීය මූලාසනත් මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතර බුදුබාට පැමිණ මාස 8ක් ගත වී දුරුතු පොයේ පෑළයේ දිනේදී වේලවන මහා විහාරයේ පිළිගන්ට යෙදුණ. එයින් වසර දෙකකට පමණ පසුව සවැත් නුවර ජේතවනාරාම විහාරයේ පිළිගන්වන් දඬ යෙදුණා. ඒ දවසේදී විශාල ජනකායක් ඇවිත් සිටියා මේ විහාර පූජා පුණ්‍යෝත්සවයේට. එතෙන්දී සරුවක්යන් වහන්සේ දේශනා කළ අනුමෝදනා දේශනා අතුරෙන් ගාථා කීපයක් මේ ප්‍රකාශ වුණා. ඉන්නතුන් අහලා ඇති කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අනාථපිණ්ඩික සිටුවරයා 54 කෝටියක් ධනෙ වැයකොට ජේතවන මහා විහාරයේ පූජා කරන්න යෙදුනේ. ඒ දවසේදී දසෝ දහමින් 84000ක් පමණ දෙන අමා මහ නිවන් ආબોධ කරගත්තා. එයින් වැඩි කලක් යන්ට මත්තෙන් පූර්වාරාම විහාරයේද පූජා කරනු ලැබුණා. මේ විහාරස්ථාන දෙක ඇසුරු කරගෙන සරුවක් යන වාසී අවුරුදු 25ක්ම සවැත් නුවර ආශ්‍රිතව වැඩ හිටියා. ඒ අතරතේ රජගහ නුවර මහා විහාරස්ථාන 18ක් ඇති වුණ තවත් අග නුවරවල් වල විශේෂ විහාරස්ථාන ගොඩ නැගුණ මේ විදිහට විහාර පූජාව ආනිසංස දක්නා වූ නැනවත් රජවරු මැති ඇමතිවරු සේනාපතිවරු සිටුවරු සදාවත් බෞද්ධයෝ සංඝ රත්නයේට උපකාර වනු පිණිස යාරස්ථාන කරවා අපමණ කුණ්‍ය සම්භාරයන් අත්පත් කරගන්න යෙදුණා අපේ ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටවන්න ආසන්න කාලයේ බුද්ධ වර්ෂ 2000 මේ 224 දී පමණ දමදියුතලේ විහාරස්ථාන 84000ක් ඉදී වුණ ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් 96 කෝටියක් ඒ සඳහා ධනෙ වැය කළා. ශ්‍රී ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටුවන කාලයේදී යොදුනෙන් යොදුන විහාරස්ථාන ඇති වුණ අදත් ඒ ඓතිහාසික පෝජනීය ස්ථාන අතුරින් ඊ타මාත්ම සම්භාවනීය ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ නානා දිසාවල පවතිනවා මේ විහාර පූජාව ආරාම පූජාවේ තියෙන අනුසස් පෙළක් මේ ගාථාවේ සඳහන් වෙනවා සීතං උන්නං පටිහන්ති අතෝ ආලමිගානිච සිරින්සපේච මකසේ සිසිරේචා පිවුට්ටියෝ ඒ කියන්නේ සෙනසුණක් පරිහරණය කිරීමේදී සිල්ලුතුන් වහන්සේලාට මේ උපද්ද්‍රවයන්ගෙන් තොරව වාසය කරන්න ලැබෙනවා සීතලෙන් වෙන පීඩා වළකිනවා උණුසුමෙන් වෙන පීඩා වළකිනවා නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා විසගෝර සර්පයන්ගෙන් වෙන පීඩා වළකිනවා මෙසේ මඳුරුවන්ගෙන් වෙන පීඩා වළකිනවා. එවාගේම දැඩි සුළඟෙන් දැඩි අවුවෙන් වෙන පීඩා වළකිනවා. එවිට එපමණක් නෙමෙයි කාය විවේකයේ පිරීමට උපකාරී වෙනවා. සමත භාවනා ධ්‍යාන වඩන්න උපකාරී වෙනවා. විදර්ශනා භාවනා වඩන්න උපකාරී වෙනවා. මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න උපකාරී වෙනවා. මේ ආනිසංස 13ක් මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ පහදා දේශනා කළා. විහාර දානං සංඝස්සේ අග්ගං බුද්ධේන වන්නිතං ඒ නිසාම සංඝ රත්නය උදෙසා ආරාමයක් විහාරයක් කරවා පූජා කිරීම අග්‍ර වූ පූජාවක් බව සරුවක්ඥන් වහන්සේ විසින් වර්ණනාත්මකව දේශනා කරලා තියෙනවා තස්මාහි පඬිතු පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ එනිසා නැනවත් බෞද්ධයන් තමාට මෙලව පරලව හිතසුව පිණිස නිවන් සුව පිණිස මේ වාගේ විහාරස්ථාන ආරාම භූමි පූජා කරනවා විහාරේ කාර්යයේ රම්මේ වාසයෙත් බහුසුතේ සික්කලු කැපසරුප්පෝ විහාරස්ථාන ගොඩනගා ආගම බහුසුතේ අධිගම බහුසුතේ කියන උතුමන් වාසය කරවනවා එවැගේම තේසං අන්නංච පානංච වත්තසේනාසනානිච දදේ උජුභූතේසු විප්පසන්නේන චේතසා ඒ සිල්ලුතුන් වහන්සේලාට චීවර පින්නපාත සේනාසන ගිලන්පස කියන සිව්පසයේ චිත්ත ප්‍රසාදයෙන් පිරිනමනව තේතස්ස ධම්මං දේශෙන් තේ සබ්බ දුක්ඛා පනෝදනං ඒ සිල්ලුතුන් වහන්සේලා එම සදාවතුනට සසර දුක් තරණය කරනු පිණිස සවිසුද්ධ වූ සේ සද්ධර්මයේ දේශනා කරනවා යන්සෝ ධම්මං ඉදඤ්ඤායේ පරිනිබ්බාති අනාසවෝ ඒ සදාවත් බෞද්ධයෝ ඒ සවිසුද්ධ වූ සේ සද්ධර්මයේ අහලා තම තමාගේ సంతානවල බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම දිනු කරගෙන කෙලසොන්නසා මගඵල නිවන් සුව දක්වාම ලොවේ ලෝතුරා සම්පල් ලබනවා කෙනෙක් මේ දේශනේ කෙටි අදහසයි පින්නතුන් ආල ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදු සසුනේදී පළමු කොට ජෝතිපාල මානෝක නමින් ඉපද බුදු සසුනේ පැවිදිව ධානාභිඥාලාභීව 24 වෙනි වරට විවරණපත්තුන් ලැබුවා. දෙවනුවත් මේ බුදු සසුන ඇති කාලයක ජනපදයක සිටුකොළයක උපන්න තරුණ වයසේදී සිටු තනතුරටපත් වෙලා ඉන්න අතරතදී තමන්ගේ නිවස පැරණි නිවසක් බැවින් ඒක අලුත් දැව භාණ්ඩ සොයාගෙන එන්න වනාන්තරයට ගියා. යනකොට දැක්කා සිල්ලුතුන් වහන්සේ නමක් වනාන්තරයේ ඉඳලා ගම බලා පිළිසුඟා වඩින හැටි දැක්කා. මෙතුමා බලාගෙන ඉන්නකොට පුදුම සතුටක් ඇති වුණා. සුපිලිසං හැඳ පෙරවාගෙන සතෝ සම්ප්‍රදාන කාර්යයේ වඩින මේ සෙල්වත් ස්වාමින් වහන්සේගේ දැකීමෙන් තමන්ගේත වසීව බාටපත් වුණා වගේ බලවත් ප්‍රසාදයකටපත් වුණා. ස්වාමින් වහන්සේ වැඩි අඩිපාර දිගේ කැලෑවට ගියා. ගියාම දකින්න ලැබුණේ කුටියක් සෙනසුණක් නැති ගහක් මුල වැඩ ඉඳලයි තියෙන්නේ. කල්පනා කළා මේ ස්වාමින් වහන්සේත් අපට වාගේ ගෙවල් දොරවල් හදාගෙන සේවක සේවිකාවන් තියාගෙන රන් දෙදී මිල මුදල් එකතු කරගෙන සුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී මේ වනගත වෙලා කසාවතක් හැඳ පෙරවාගෙන මැසි මඳුරු පීඩා අවශ්‍ය සුලං විසුකුරු සර්පාදීන්ගේ පීඩා ඉවසා දරාගෙන එකලාම සිල් ගුණ පුරන්නේ සසර දුක් තරණය කොට නිවන් සුව ලබන්ට නේද මේ වැඩි ස්වාමින් වහන්සේලාට අපි උපකාර වුණොත් අපටත් ඒක විශාල පුණ්‍ය භාග්යක් පුණ්‍ය පාරමිතාවක් පුණ්‍ය නිදානියක් වෙනවා නේද කියලා තමන්ගේ ගමන නවත්තලා ස්වාමීන් වහන්සේ ආපසු වඩින් ඉස්සර වෙලා තමන්ගේම දෑතින් ජව සම්පාදනය කළ කුඩා පැල්පතක් හැදුවා කුඩා කුටියක් හැදුවා එවැගේම ඒ කුටියට ආවරණය කළ දවදඬු වලින්ම ආවරණය කළ ඇඳක් පුටුවක් ඇටින දවදඬු වලින්ම මැස්සක් පුටුවක් හදලා කලාවේ තියෙන තනකොළ වලින් මහල හෙවිලි කරලා බලාගෙන හිටියා ස්වාමීන් වහන්සේ එනතුරු ස්වාමීන් වහන්සේ දන් වළඳලා ඉර අවර වුණාට පස්සේ තමයි මේ වඩින්නේ වනාන්තරයේට එතරම් දුරයි ගම ස්වාමීන් වහන්සේ එතනට ඇතුල් වෙලා මේ කුටියේ වාඩි වුණා. මෙතුමාගෙන් වැඳලා සුවා ස්වාමීනි මේ වාගේ කුටි සෙනසුන් ස්වාමීන් වහන්සේලාට කැපද? එසේ යෝපාසකතුමනි මම මෙතෙක් දාස මේ ගහමුල වාසය කළා වැස්සෙන් තෙමුණා පිණි බෑවා. මෙසි මඳුරු පේද අනන්තයි විසගුරු සර්පයාදීන්වත් පමා පමා මට ළඟට පැමිණිය. ඒ අද මේ කුටියේ මට ලොකු උපකාරයක් වෙනවා. තමුන්නාසේගේ දෑතින් නම් මේ කුටිය හැදුවේ. තමුන්නාසේගේ දෑත සිතූ පැතූ සම්පන් ලැබෙන සුරතුරක් වාගේ වාසනාවන්ත වේවා කියලා පින් දුන්න. මෙතුමා කියා හිටියා ස්වාමිනී මේක తాවකාලික කුටියක්. මම ස්ථාවර කුටියක් හදා දෙන්න මට අවසරයි. එපමණක් නෙමේ ස්වාමීන් වහන්සේ ගමේ පිරිසුඟා වැඩලා දානි ලැබුණා හෝ නොලැබුණා හෝ මගේ ගෙදරට වඩින්න මම මගේ අමුදරුවන් සමග ස්වාමින් වහන්සේගේ කැපකරු දායකත්වයේ ප්‍රතිඥා කරනවා කියලා කැපකරු බවටත් පත් වුණා ස්වාමින් වහන්සේ සියල්ල ඉවසාගෙන හිටියා මෙතුමා එදා පටන් වැඩි දාසයක් යන්නේ මැත්තෙන් මේ සමීප ස්ථානයක සුද්ධ පවිත්‍ර කළ ස්ථාවර කුටියක් හැදුවා මිදුල හැදුවා සක්මන් මළුවක් හැදුවා වටේට වැටදන්ද සතුන්ගෙන් පීඩා නොවනු පිණිස පානීය සඳහා නිදක් හැදුවා ජලයේ පෙන් පාසීම සඳහා පොකුණක් හැදුවා මේ සියල්ල සම්පූර්ණ කරලා කුටියට අවශ්‍ය ඇඳ පුටු ඇතිලේ කොට්ටමෙත්තා යටත් පිරිසෙන් දුන් කබල පවා සීලම ශ්‍රමණ පරිස්කාර සම්පූර්ණ කරලා ස්වාමින් වහන්සේට පූජා කළා ස්වාමින් වහන්සේ දේ සියල්ල පිළි අරගෙන ඊතා හොඳින් සීල ගුණ බණ භාවනා වඩලා ඒ කුටියේදීම සෞකලස්නස අරිහත්ත්වයටපත් වුණා. මෙතුමාද <clears throat> ජීවිතාන්තයේ දක්වා කියන්නේ ඒ ස්වාමින් වහන්සේ පිරිනුවන් පාන තුරුම උපස්ථාන කරලා උන්වහන්සේගේ අවසාන කටයුතු සම්පූර්ණ කළා. එවැගේම ඒ කුසල බලයෙන් මේ මහා පුණ්‍යවන්ත බෝධිසත්වයන් වහන්සේ දීර්ඝාස කියන්නේ අසංකේය අවශ්‍ය ඇති කාලයෙහි හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයටපත් වුණා. එයින් හත්වෙනි වාරයේදී මහා සුදර්ශන නමින් තමයි සක්විත රජ වුණේ. එතුමාගේ කාලේ ජම්බුද්දීප තලයේ රාජධානි නගරවල් 84000ක් පැවතුණ බොහොම වාසනාවන්ත කාලයක්. මිනිසයන්ට දීර්ඝාස වගේම හැම සැප සම්පත්ම දෙවියන්ට වඩා සම්පූර්ණව තියෙනවා. මෙතුමාගේ රාජධානියේ පිහිටියේ කුසාවතේ නමැති රාජධානියයි 12 සුදනක් දිග හත්ය තුනක් පළල <clears throat> සත්‍රුවන් සත්‍රුවනින් නිර්මිත වූ ප්‍රාකාරහතකින් වට වූ එවාගේම සත්‍රුවනින් නිර්මිත වූ කල්ප තාල පන්තියකින් වට වූ කල්පරෝක්ෂ සහිත මේ නගරේ තමයි අගරජ වශයෙන් රාජ්‍ය කෙලේ කුඩා කාලයේ අවුරුදු 84000ක් මව්පියන්ගේ හේවනේ සැපෙන් වැඩුණ උපරජ කෙනෙක් හැටියට අවුරුදු 84000ක් පියාණන්ට සහාය වී රාජ්‍ය කළා ධානං යැවෑමෙන් සක්විත රජ වුණ මෙතුමා කල්පනා කළා මට මේසා විශාල සම්පත් දෙවියෝ දුන්නා නෙමෙයි මං සසර දන් දීලා සීල් රැකලා මෙත් වඩලා තියෙනවා මං නැවතත් දානයක් දෙන්න ඕනි කියලා ගංගා නම් ගංගා අසබඩ දන්සලක් හදන්න හිතාගත්තා ඒ හිතාගෙන පහෝදා ගිහින් බලනකොට මේ දන්සලක් පහළ වුණා. කවුද මේක පහළ කර දුන්නේ දෙවියෝ නෙමෙයි. අර එදා කුටියේ පූජා කළ කුසල බල මහිමයයි. ඒ වගේම මෙතන මං පොකුණක් හදන්න ඕන, මෙතන මං උයනක් හදන්න ඕන ඔක්කොම හිතුවා විතරයි සියල්ල පහළ වුණා. ඒ වගේම දන් ගන්නේ නැත්තන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරනු පිණිස කල්පරුක්ෂයක්ද පහළ වුණා. මේ ඔක්කොම අර දෙවියන් හිතන පතන දේ පහළ වෙනවා වගේ මෙතුමාණන්ගේ පුණ්‍ය irdiyenගේ සියල්ල පහළ වුණා. මේ දන්සලේ මුළු ජමුදු දමති උතල වාසීන්ට අවුරුදු දසදහසක් නෙමේ 84000ක්ම දානි දුන්නා. ඊළඟට මේ රටවැසියෝ කල්පනා කළ අපේ රජුරෝ දෙවි කෙනෙක් වාගේනේ හිතන පදන සම්පත් අපට ලබා දෙනවානේ මේ රජුරවන්ට අපි උපකාරයක් කරමු කියලා විශාල මුදලක් කෝටි ප්‍රකෝටි ගානක මුදලක් එකතු කරලා රජුරවන්ට දෙන්න ගියා රජතුමා කිව්වා දරුවේනි මට මුදල් එපා තියෙන දේවලුත් ඉවරයක් නැහැ ඕවා කැමැත්තක් කරගන්න කිව්වා ඒ පිරිසේ හිතුවා අපේ රජුරවන්ට අලුත් මාලිගාවක් හදමු කියලා මෙන්න මෙතනයි මාලිගාව හදන්නේ කියලා තීරණය කළා පහෝදා බානකොට කූටාගාර 84000ක් සහිත විශාල ප්‍රාසාදයක් පහළ වෙලා තිබුණා එතන. කවුද මේ ප්‍රාසාදය පහළ කර දුන්නේ? එදා එක ස්වාමීන් වහන්සේ නමකට සංඝ රත්නයේ ගුණාදාගෙන ආවාසයක් පූජා කළ කුසලයේ නේද? රාජතුමාට මේක පැවරුවා. රජතුමා කල්පනා කළා මම දැන් අවුරුදු 84000ක් දම්පින්කම් කළා. මම දැන් භාවනා කරන්න ඕනේ. මේ ධර්මක ප්‍රාසාදයේ නමින් හඳුන්වලා මෙහි මම භාවනා කරන්න ඕනේ කියලා ජේෂ්ඨ පුත්‍රයාට ඔටුන්න බාර දීලා මැතිය මෙතුරුන් අනුශාසනා කරලා මට නිතේ නියම වශයෙන් ආහාර ටික ගේන්නේ කැපකරු කෙනෙක් හැර අතවැසියෙක් යන වෙන කිසි කෙනෙක් නොපැමිණිය යුතුයි කියලා මේ මාලිගාවේ පියගැට පෙළ උඩට නැංගා පියගැට පෙළ 14 රේනා කුසයි පියගැට පෙළ මුදුනේ ඉඳගෙන දොරෙන් ඇතුල් වෙන්නේ ඉතරම හිතට ආරාධනයක් කළා කාම විතරකේ මෙතන නැවතිනු මින් ඉදිරියට නොයනු ව්‍යාපාද විතරකේ මෙතන නැවතිනු මින් ඉදිරියට නොයනු හිංසා විතරකේ මෙතන නැවතිනු මින් ඉදිරියට නොයනු කියලා හිතෙන් හිතට අදිෂ්ඨානයක් කරනකොටම මෛත්‍රී ධ්‍යාන කරුණා ධ්‍යාන මුදිතා ධ්‍යාන උපේක්ඛා ධ්‍යාන කියන බ්‍රහ්ම විහර ධ්‍යාන විහරණ ධ්‍යාන සියල්ල පහළ වුණා ඥානලාභී කැටියට මේ මාලිගාවට ඇතුල් වුණා. මාලිගාවේ කිසි කෙනෙක් එක්ක වචනයක් නොදොඩා අවුරුදු 84000ක්ම භාවනා නියෝගීව ධ්‍යාන වැඩුවා මොනතරම් වාසනාවන්ත සිද්ධියක්ද මේ සියල්ලම සිද්ධ වුණේ වෙන හේතුවක් නෙමෙයි එදාර කාසේ බුදුසසුනේදී එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට සුවසේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්න ධ්‍යාන අභිඥා ලබන්න මාර්ගඵල ලබන්න කර උපස්ථාන කුසල බල මහිමයයි අවුරුදු 84000කින් පස්සේ ඒ කියන්නේ අවශ්‍ය ජීවි අවසාන දවසේදී හිතුණා මගේ ඥාතීන් දකින්න නැත්තම් හොඳයි කියලා. එවාගේ භද්‍රා කියන අග්‍ර මහේසිකාව ඇතුළු 84000ක් බිසෝවරු ඉන්නවා. ඒ ඇත්තෝ ඒ දරුවෝ ඔක්කොම ගියා රජුරෝ දකින්නේ මැද මිදුලේ පටු ආසනයක් පනවන්නේ කියලා උපස්ථායකයාලා නියම කරලා තිබුණ. ඒ පටු ආසනේ <clears throat> දකුණු ඇලයෙන් සැතපී හිටියා මේ බෝධිසත්වයන් වහන්සේ සුදර්ශන මහ රජුරුව. ඒ දුටුවා වූ භද්‍රා දේවිය ඇතුළු පිරිස ඇවිල්ලා වැඳලා භද්‍රා දේවිය ආරාධනයක් කළා සේ දේවයන් වහන්සේ ඔබ වහන්සේට මේ ජම්බුද්දීපයේ නගරවල් 84000ක් තියෙනවා. ඒ 84000ේම රාජමාලිගා 84000ක් තියෙනවා. සිංහාසන 84000ක් තියෙනවා. මංගල ඔටුන 84000ක් තියෙනවා. මංගල රත 84000ක් තියෙනවා. මංගල ඇතුන් 84000ක් තියෙනවා. මංගල අසයන් 84000ක් ඉන්නවා. මේ ආදී හැම දෙයකින්ම 84000 බැගින් ඔබ වහන්සේට තියෙනවා. දේවයන් වහන්සේ මීළඟ ආත්මාවෙත් නැවතත් මෙම රජ පවුලේම උපදින්න ප්‍රාර්ථනා කරනසේකවා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී සුදර්ශන රජතුමා කියා හිටියා දේවීන් වහන්සේ එසේ ආරාධනා නොකරව මෙසේ ආරාධනා කරව දේවයන් වහන්සේ මේ සියලුම සම්පත් 84000 බැගින් උඹ වහන්සේට තියෙනවා දේවයන් වහන්සේ අලපතක දියත්තක් නොරඳෙන්නා වගේ නෙළුම් මලක නෙළුම් පතක දියත්තක් නොරඳෙන්නා වගේ මේ පිළිබඳව බිනක්වත් ආසාව තබා නොගන්නසේකවා කියලා ආරාධනා කරන්න කිව්වා දෙවියන් වහන්සේට කඳුළු වැටුණා කඳුළු වැටි එහෙම ආරාධනා කළා ඒ වෙලාවේදී මේ සුදර්ශන මහා බෝධිසත්ව සත්විත රජතුමා සියලු දෙනාම කා කියා හිටියා ඔබ සෑම දින ඇසුරේ මම මෙච්චර කාලයක් 84000ක් ආරුදු දන් දුන්න 84000ක් ආරුදු මේ භාවනා නියෝගී වෙ සිටියා මම නිතිපන්සිල් රැක්කා පොහොය අටසිල් රැක්කා මව්පියන් උපස්ථාන කළා රටවැසියන් මං සනුග්‍රහ කළා. ලොවැස ජනතාවට මං පන්සිල් පිළිපොවලා තියෙනවා. අනන්ත අපරිමාණ ජනතාවක් සුගති ලෝකවලට ගියා. එවාගේම මා විසින් ඒ රැස්පත් කරගන්නා ලද සීලෝම කුසල සම්භාර ධර්මයේ මගේ මේ නෑයෝ මේ දේ මේ දේවීවරු මේ දරුවෝ මේ නැතිමිතෝරු මගේ රටවැසියෝ සියල්ලෝම අනුමෝදන් වෙත්වා එවාගේම ඔබ ඇසුරේ සිටින කාලයේ මගේ තිදොරින් යම් ප්‍රමා දොසක් වී නම් මට සමා වෙත්වා ඔබගෙන් වෙන්වීම මාද බඹලෝ යනවා බඹලෝ නොනවතීමන් නැවතත් එනවා නැවතත් එමින් පාරමී පුරා මතු ලෞතුරා බුදු වෙනවා මගේ බුදු ශාසනය ඔබ සෑම දිනම නිවන් දකෙත්වා කියලා පින්දීමක් කළා මේ සිද්ධියේ වැඩි වේලාවක් ගත වුණා නෙමෙයි ඒ අවසන් කළ නෙද්දක පියාගත්තා පමණයි නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ප්‍රණීත ආහාරයක් වළඳලා සැප නින්දට වැටෙනා වගේ උන්වහන්සේයිම නිරුද්ධ වී බඹතල උපන්නා. නැවතත් මනුලොවට එමින් තමයි අන්තිමට වේසතුරුවක් දැවිදී හත් වාරයක් මහා පෘථුවේ කම්පා කරමින් බෝධි සම්භාර සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ පෙද දසදහසක් ලෝකවාසී දේව බමුන්ගේ ආරාධනය පිළිගෙන පස්මා බැලුම් බලා පස්චිම භවයේ උත්පත්ති මංගල්‍යයටපත් වී වදාලේ සම්බුද්ධ ශාසනයක් ඇතිවීම සඳහා අවුරුදු දහසක් තිස්සේ ඒ කාලයේ වෙනකොට බුද්ධ කෝලාහලේ ජනතාව අතර පැතිරී තිබුණ උන්වහන්සේ 29 වෙනි වසරේදී පැවිදි වුණා සතර පෙර නිමිත දැකලා 35 වෙනි වසරේදී වෙසඟපුණු 15 වා පොහොව දවසේ භූමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා ලෝවැස ජනතාවට 45 අවුරුද්දක් මුළුල්ලේ අමා දහම් වැසි වැස්සෙව්වා සූවිසි ආසංග ගණන් ජනතාව නිවන් පුර පමනවා වදාලා අනාගතේ බලා මානෙල් මල් සුවඳ විහිදෙන සීමක ප්‍රත්‍යයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් විහිදෙන ස්පර්ශය දලදා ස්පර්ශයෙන් උන්වහන්සේ සුවාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට ආයුෂාගේ කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක වෙමින් බැබළුණු මිනිපානක් නිවී යන්නාසේ සීල සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයේ ලොවට විදාපාදවමින් දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී අනුපාදිතේස පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැළියා එවාගේ මේ සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් අවුරුදු 5000ක් මුළුල්ලෙහි සම්මා සම්බුද්ධ ශාසනය පවතිනවා බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් අසංකේය අප්‍රමේය පිරිසක් අමා මහ නිවන් ආબોධ කරගත්තා මතුවටත් එසේ නිවන් ආબોධ කරගන්නෝ පහළ වෙත්වා එවැගේම ඒ සරුවක්යන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පවත්නා කාලයේ තුලදී මේ විදිහේ බුදු සසුනට උපකාරී වීම තම තමාගේද දිව්‍ය මානුෂාදී සම්පත් කෙලවර ප්‍රතුතුම් බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව සාදා ගන්නට හේතු වෙන පුණ්‍ය නිධානයක් බාටපත් වෙනවා කියලා මෙවැනි අවස්ථාවල සතුටු වෙන්නට පුළුවන් ඒ සරුවක්යන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේලා පිරිණිවුණා ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව සෝකී කර්මාරූප මේ පරිලව ගියා වැඩිහිටි විහාරස්ථානද එවකට පැමිති සුලස් මහා ජනපදද රාජධානි උයන් පොකුණු මාලිගාදී සියල්ලද කාලයාගේ වැමෙන් නස්තාවශේෂ වුණා මේ විදිහේ තීරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉදකඩම් යාන වාහන මිල මුදල් වැනි පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳෙමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළි පෙළි පවට්නා බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවට්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභවෝ සියලු සංස්කාර පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයයි ඒ දුක නැවත නැවතගෙන දෙන పూర్ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආදී සත්‍යයයි දුක්ඛ සමුදයට නැති අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවෙන්නේ දුක්ඛ නිරෝධාදී සත්‍යයයි දුක්ඛේ පිරිසිඳෙන සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමිතානුභාවයෙන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මානුභාවයෙන් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවනින් සැනසීමට පත්වේ වදාලා සසර දුක් කරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසී වදාළේ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපටත් අපේ ජීවිතේ පුරා රැස්පත් කරන දාන සීල භාවනාදී කුසල සම්භාර ධර්මයක් විශේෂයෙන් අද මේ ආරාම භූමියක් විහාර භූමියක් පූජා කර ගැනීමෙන් හා සංඝ රත්නයේ වඩා හිඳුවා සංඝගත දක්ෂිනාවක් පූජා කර ගැනීමෙන් අත්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයක් විශේෂයෙන්ම අපේ సంతාන තුළ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් පරිපූර්ණ වී දසපාරමී ධර්මයන් මුදුන්පත් වී සතුතුම් බෝධිඥාන වලින් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා තබා ගනිමු දැන් මේ මොහොතේදී සරුවක්ඥන් වහන්සේගේ සම්බුද්ධ ශාසන භාරධාරී මේ මූලාසනත් පූජනීය මාහිමියන් වහන්සේ ප්‍රදාන 6 නමක් බලාපොරොත්තු අතර 11 නමක් සංඝ රත්නය ලබා ගන්න ඉබේම ලැබුණා. ඒ විදිහේ පුණ්‍ය භාග්‍යයක් ඇතුව මේ මහා පින්කම සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් පිළි අරගෙන ආවාස පහසුකම් සලසලාදී ගිලන්පස දාන පිරිනම ඉන් අනතුරුව මේ නිවසට වැඩම කරවාගෙන දෙපා දවා පීවෙල පිටින් වඩා හිඳුවා ආසන පනවා වඩා හිඳුවා සූදානම් කරගත් දාන වස්තුවේ <clears throat> අග්‍රභාගයෙන් බුද්ධ පූජාව කල්ැතුව පවත්වා සංඝ රත්නයේ දන්පැන් පිළිගැන්වුවා වැළඳෙව්වා එවාගේම ඉන් අනතුරු වත් පිළිවෙත් පෙරුවා ඊළඟට මේ ඔප්පුව පූජා කරන්න ප්‍රථමයෙන් පැන් වඩා අතපැන් වඩා යාර භූමියේ පූජා කරගන්නේ දුන ඔප්පුව පිළිගැන්වුවා එවාගේම සුළු වේලාවක මේ දහම් කතාවකට සවන් දුන්නා මේ විදිහට සිතින් කයින් වචනෙන් දාන සීල භාවනා වශයෙන් අත්පත් කරගන්නා ලද මේ කුසල සම්භාර ධර්මය අප මේ අද සැනසෙමින් නිවන් මාර්ග යන බුදු සසුන නොපිරිහින අඳුරු නොවේ අතුරු දාන් නොවේ අන්‍යාගම් බලවේගයකින් කවදාක්වත්ම යටපත් නොවේ ගගනතලයේ දිදුලන බැබලෙන සඳහිඳු හිඳු මනලෙමින් අපරාජිත වාරුදු 5000ක් මුළුල්ලෙහි තුන් ලෝකයට සදාම් කරන විහිදුවමින් සම්බුදු සසුන ශ්‍රී ලංකාවේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ඒකම ශාසන භාරධාරී සුකේසල ශික්ෂාකාමී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩමින් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් වැඩමින් ධානයෙන් සමාධියෙන් සමාප්‍රත්‍යයෙන් අභිඥාවෙන් විපස්සනාවෙන් වැඩෙමින් මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදහම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසල සම්භාර ධර්මයේ සංඝ රත්නයට දාශිර්වාදයක් වේවා කියා මෛත්‍රී පිරිනමමු එසේම අද මේ මහා පින්කමෙහි පුරෝගාමීත්වයේ දරූ මේ මෑණියන් වෙනුවෙන් මේ දරුවන් වෙනුවෙන් පින් පමුණු ලබන හේමපාල මහත්මයා නම් ප්‍රදාන පරලෝකයේ මව්පස පියපස සියලුම ඥාති බන්දු වර්ගයාට මේ කුසල සම්භාරයත් වේවා මෙපින් මෙලෙන් ඒ සමදෙනා භවයක් පාසාම සුගති සම්ප්‍රත් වින්දනය කරමින් දාන ආදී දසපාරමී පුරමින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අසුරු කරමින් නිවන් මඟ පාරමී පුරා තම තමා ප්‍රතු බෝධි ඥානයකින් අග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු එසේ මේ භූමියේ දෙන් අහසේ වැඩ ඉන්නා වූද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූද මිහිතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද දසදහසක් වල වාසී වූද සම්්‍යදෘෂ්ටික දිව රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට මේ පුණ්‍ය භූමියට මේ සංගරුවනට මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැමදෙනාට මේ සිල්මෑණියන් වහන්සේලාට සීල ආකාරයෙන් දේව ආරක්ෂාව සලසා දෙත්වා තතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එසේම හිතවත් වූද මඳහත් වූද අහිතවත් වූද සීලම සත්වයන්වත් මේ පින්දෙනිය ප්‍රදේශයේ පටන් අවට ගම් නගර ලංකාව දඹදිව උතල මේ සක්වල සීලු සක්වල දසදිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා දුකටපත් වූ දුකෙන් මිදෙත්වා භයටපත් වූ භයෙන් මිදෙත්වා ශෝකයටපත් වූ ශෝකයෙන් මිදෙත්වා නොමඟ යන්නෝ සමගට හැරෙත්වා අධර්මිෂ්ඨෝ ධර්මිෂ්ඨ වෙත්වා අබෞද්ධෝ බෞද්ධ වෙත්වා මිසදිතෝ සමුදිතෝ වෙත්වා අශ්‍රද්ධාවන්තෝ සද්ධාවන්ත වෙත්වා සීලයක් මෙත්තෝ සුසිල්වත් වෙත්වා ශ්‍රුතයක් මෙත්තෝ බහුශ්‍රුත වෙත්වා ත්‍යාගයක් මෙත්තෝ ත්‍යාගවන්ත වෙත්වා දුෂ්ප්‍රාඥයෝ ප්‍රඥාවන්ත වෙත්වා ප්‍රමාද වූ අප්‍රමාද වෙත්වා රෝගාතුරයෝ නිරෝගී වෙත්වා අසමගී වූ සමගී වෙත්වා සම්බුද්ධ ශාසනයෙහි અભිවෘද්ධිය සලසා ගනිමින් පාරමී සපුරා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සීල සත්‍යෝ අමා මහ නිවන් සුව ලබත්වා ආ මෛත්‍රීන් පින් පමනුවමු එසේම තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරෝණට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් මේ සිදු කර ගන්නා ලද ආරාම භූමි පූජාව සංඝික පූජාව දාන වස්තු පූජාව සංඝෝපස්ථාන ආදී සීලම කුසල සම්භාර ධර්මයාගේ ශක්තියක් රත්නත්‍රය ආශිර්වාදයක් දිව්‍ය මණ්ඩලයේ රකවරණ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයක් ලැබීමෙන් මේ වය වෘද්ධ ගුණවත් මෑණියන්ටත් මේ සහෝදර දෙපළ සහෝදරී තුමිය හා සිය පවුල් වල සීලම දෙනාටමත් එවැගේම අද මේ මහා පින්කමට පුරෝගාමීව සංඝ රත්නයේ වෙනුවෙන් ඉදිරිපත් වූ පින්වත් පානගමයේ නන්දාවතී ලොකු සිල්මයන්යන් වහන්සේටත් එතුමියගේ අනුගාමික සිසු පිරිසටත් අනිකොත් මේ දායක පිරිසේ සියලුම දෙනාටමත් ඉදිරියේදී මෙතෙන් එන යන සෑම දෙනාටමත් මේ පින්කම සාදුකය අනුමෝදන් වූ සියලු දෙනාටත් ඉහාත් භාවයෙන් තියෙන අසනීපකම් අපලෝපද්‍ර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරසේ විහෙත විද්වාසනය වේ සරුව ආරක්ෂාව සැලසේවා කුසල් අරමුණින් සමාධී සිතින් එත් සිතින් බුදු ගුණ බැලෙන් සමදා සුවසේ නින්දාව සුවසේ අවදි වේවා නපුරුසේන නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව පිහිට වේවා සජුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවුද වලින් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් මැසිමඳුරුවන්ගෙන් අවැස සුණම් විෂකුරු සර්පාදීන්ගෙන් වාකපිතෙන් ශ්‍රම තුන්දොසින් රාගත් දේශ මොහාදී උපක්ලේශයන්ගෙන් උපපීල කුපච්ඡේද කකුසල විපාක වාරයකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් විපතක් සිහිනකින්වත් නොම වේ සරුව ආරක්ෂාව සැලසේවා කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේ සුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි සාත්‍රියක වේවා දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් නිවන් මඟ ගැනීමට රත්නත්‍රානුභාවයෙන්ම විංසත් සතවර්ෂාධික කාල සමට දීර්ඝාස ලැබේවා සසර වසනා තුරු භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණ ඥාන සම්මාදිට්ඨිය තු උපදින්නටක් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මාර්ගය ගැනීමටත් ජාති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙක ඇතුව සුවසේ දානාදී දාසපාරමී පස් සපුරා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සැනසේ පැමිණවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාර ගරු සම්භාවනීය කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ